භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස දික්ඛංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේධං නයිජාතු ගබ්බසෙය්‍යං පුනරේති අපි හැමෝටම හොඳ පුරුදු සූත්‍රයක කොටසක් නේද මොකද්ද සූත්‍රය ඒ සූත්‍රයේ කියනවා ඒ ගාථාවේ තේරුම තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දං නහි ජාතු කබ්බසීලම් පුනරේති එතකොට දිට්ඨිංච අනුපගම්ම සීලවා සිල්වා සීලවා කියලා කියන්නේ සිල්වත් වෙන කෙනා සිල්වතා දිට්ඨිංච අනුපගම්ම මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වතා දර්ශනයකින් යුක්ත නම් සිල්වත් වෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දර්ශනයකින් යුක්ත නම් අන්න එයාට පුළුවන් කියනවා කාමේසු විනීය ගේදා. ගේදේ කියලා කියන්නේ කෑදරකම, තණ්හාව. කාමයන්හි තියෙන කෑදරකම තණ්හාව එයාට පුළුවන් හික්මවා ගන්න. එහෙම කාමයන් තියෙන කෑදරකම තණ්හාව හික්මුණු කෙනාට වෙන ලාභය මොකද්ද? නහි ජාතු ගබ්බ සීයම් පුනරේති. නැවත මව කුසකට එන්න හේතු නැහැ. එතකොට නැවත මව කුසකට පැමිණෙන්නේ නැත්තේ නැවත නොයිපදෙන්නේ කාටද? කාමයන් හිතියේ කෑදරකම නැත්නම් තණ්හාව හික්මිච්ච කෙනාට. ඊයර මං කිව්වා වගේ තණ්හාව කියනකොටත් අපි පුද්ගල භාවයෙන් දකින මට්ටම විතරක් දකින්න එපා. පුද්ගල භාවයෙන් ඔබට ගිය කෙලෙසයක් තියෙන්නේ. උදාහරණයක් මතක් කළොත් දැන් මේ වෙලාවේදී මහ විශාල සද්දයක් ඇති වුණොත් අකුණක් ගහනවා විදුලි කරනවා වගේ එකපාරටම අපි ගැස්සෙයිද? ගැස්සෙනවා. බය වෙනවා. ඒ කියන්නේ ජීවිත ආසාව, තණ්හාව. දැන් අපි කවුරුවත් හිත හිතා නෙමෙයිනේ බය වුනේ නේද? ඔන්න මම බය වෙනවා කියලා හිතලා නෙමෙයි. එතකොට හිතීමේ පරාසයනුත් ඔබට ගිය කෙලෙසයක් ඒ තියෙන්නේ. ඒ බඳු කෙලෙසයක් හිතීමේ පරාසය තුල ඉඳලා නැති කරන්න බෑ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මානසිකාරය තුලින් අපිට නැති කරන්න බෑ. ඒ මානසිකාර මට්ටම පුද්ගල භාවයත් ඉක්මෝල ඇතුළට ගිය කෙලෙසයක්. ඒ තැන දක්වා ධර්මතාවයකින්ම හැදෙන්න ඕනේ. එතකොට ඒ නිසායි මේ තණ්හාව කියනකොට කාමයෙන් හිටින තණ්හාව කියනකොට අර ගැස්සෙන මොහොත දක්වාමයි ඒද මේ ජීවිතේ දින ආසාව තියෙන්නේ. ඒද තණ්හාව. ඒද කැමැත්ත. එතකොට අපි හිතන මට්ටමෙනුත් ඔබ්බේ. එතකොට අපි බලමු කොහොමද මිත්‍යා දෘෂ්ටියකට නොපැමිණ දර්ශනික යුක්තව සිල්වත් වෙන්නේ කියලා එකයි දික්කින්ච අනුපගම්ම සිලව දික්කේ කියනකොට එක එක ක්‍රම වලට පෙන්වන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා 62ක් දෘෂ්ටි දෙකටක් මිත්‍යා දෘෂ්ටි කියලා ඒ දෘෂ්ටි ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා අන්ත දෙකකට බෙදනවා ඊට පස්සේ සාස්වත සහ උච්ඡේද කියලා. මේ සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක අපේ ජීවිතෙන් හමු වෙන මට්ටමට ගත්තාම ඇත්ත සහ නැත කියන අන්ත දෙකට හම් වෙනවා. යමක් නැහැ කියනකොට උච්ඡේදවාදයත් යමක් ඇතයි කියනකොට සාස්වතවාදය තිද්දමාන වෙනවා. දැන් සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා මම මගේ කියලා දෙයක් තියනවා කියලා ඇති බවක් අපිට හම්බ වෙනකොට එතන තියෙනවා මොකද්ද? සාස්වත දෘෂ්ටිය. සත්වයක් පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වොත් උච්ඡේදවාදී. ඒතේත්තේ උභයෝ අන්තේ අනුපගම්ම මජ්ජින තතහගතු අபிසම්බුද්ධා එතකොට මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාන් තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුනේ අපි ඉස්සෙල්ලාම මේ අන්ත දෙක අතහරින්න ඕනේ ඇත සහ නැත කියන හැබැයි මේ අන්ත දෙක අතහරින්න පුළුවන් කමක් නැහැ දර්ශනයක් නැතුව. මේ අන්ත දෙක අතහැරනකොට දර්ශනය ඇති වෙන්නේ ඉබේමයි. දර්ශනයක් තිබුණොත් මේ අන්ත දෙක අතහැරෙනවා ඉබේම. ඒිට මෙහා ලෝකෙ කිසිම කෙනෙකුට මේ අන්ත දෙක අතහරින්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණයක් හැටියට දැන් අපේ මේ රූපෙම ගම්මු අපිට හිතෙනවා මේ මම ඉන්නේ මේ සත්‍යයේ පුද්ගලයෙක් මේ මගේ අතපය කියලා හිතෙනවා. උතන තියෙනවා සාස්ව දෘෂ්ටි. අපි යම් වෙලාවකදී මේ මට්ටමේ මෙදෙන්න කියලා මේ ශරීරයේ නුවණින් කොටස් කොටස් වලට බෙදලා කෙස් ලොම් නියදත් හම්මස් නහර එකින් එක කඩලා මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ මම කියලා කෙනෙක් නැහැ. මේ කුණු කොටස් 22ක් තියෙන්නේ. නැත්නම් සතර මහා ධාතුවක් තියෙන්නේ කියලා ගත්තොත් එතකොට අපි ලොකු දහමකටපත් වෙලා නෙමෙයි මේ තියෙන්නේ. මෙතෙන් තියෙන උච්ඡේදවාදයකටපත් පැමිණීමක් විතරයි. මම කියලා කෙනෙක් නැහැ. තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියන තැනක. මොකද ඒකේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා උච්ඡේද දෘෂ්ටියෙන් සම්මත සත්‍ය අතහරවනවා. ශාස්ත්‍ර දෘෂ්ටියෙන් ලෝකෝත්තර පරමාර්ථ සත්‍ය අතහැරවනවා. මේ දෘෂ්ටි දෙක නිකන් නෙමෙයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කොටස් දෙකක් තියෙනවා සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. එතකොට උච්ඡේද දෘෂ්ටියෙන් සම්මත සත්‍ය අතහැරවනවා කියලා කියන්නේ ලෝකෙ තුල සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන බව ඇසුරු වෙනකොට සත්‍ය පුද්ගලයෙක් නැහැ කියලා කතා කරනකොට එයා සම්මත සත්‍යය බැහැර කළා වෙනවා. තේරුණාද කියන්නේ? එතකොට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා අපි කතා කරද්දී පරමාර්ථ සත්‍යය අතහැරලා වෙනවා. මෙතනදී සම්මත සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් කියන දෙකම අතහැරෙන්නේ නැති විදිහට සම්මතයට පටහැනි වෙන්නේත් නැහැ පරමාර්ථය පටහැනි වෙන්නේත් නැති විදිහට උච්ඡේද සාස්වත කියන අන්ත දෙකම ඇසුරු නොවන විදිහට අපිට දර්ශනයක් තියෙන්න ඕනේ. එතකොට තමයි හරියටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනයකට අපිවපත් වෙන්නේ. එතනදී අපි කොහොමද ඉස්සෙල්ලාම මේ දෘෂ්ටි අතහැරලා දර්ශනයකට පත් වෙන්නේ කියන කාරණාව ගැන ටිකක් බලන්න ඕනේ මෙතනදී එක එක න්‍යායන් එක එක පරයයන් ගොඩාක් තියෙනවා එතින්දී මම පොඩ්ඩක් ගන්නම් මේ නාම රූප කියන ධර්මතා දෙක මුල් කරගෙනම අපි විදර්ශනා කරනවා එතනින්ම අපිට වර්ධෙන නිසා ඒ මට්ටමම මම එතනින් ගන්නම් කොහොමද අපි විදර්ශනා කරන්නේ නියම විදිහට කියලා ඒකට මම ඉස්සරලා පොඩි උපමාවක් ගන්නවා මේ වහල ඇති දැන් ඈත පේනවා අපිට පිටිම කුඹුරක් තියෙනවා. ওই කුඹුරේ ඉන්නවා පඹේ. කියන්නේ දැන් අපි ටිකක් ඈත ඉන්නේ. දැන් පඹයා වූ තැන පඹයා බව නොදන්නාකම නිසා අපිට ඇති වෙනවා මිනිස්සෙක් ඉන්නවා කියන අදහසක්. තේරෙනව නේද? ඔන්න දැන් ඈත ඉන්නේ පඹයෙක්. පඹය බව නොදන්නාකම නිසා මිනිස්සෙක් කියන අදහසක් ඇති වෙනවා. දැන් මිනිස්සෙක් ඉන්නේ සත්වයක් ඉන්නේ කියන අදහස සාස්වත දෘෂ්ටිය අපේ. ඈත මිනිසෙක් ඉන්නවා සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලාමයි අපිට පේන්නේ. තේරෙන්නේ දැන් බොහොම මිනිස්සෙක් ඉන්නවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා අපිට හිතෙන මට්ටමට කියනවා මොකද්ද? සාස්වත දෘෂ්ටි පුද්ගලෙක් ඉන්නවා කියලා. දැන් අපි සාස්වත දෘෂ්ටියෙන් නැත්නම් සත්පුද්ගල හැඟීම තුල යම් කෙලෙස් ඇති වෙන නිසා සත්පුද්ගල හැඟීමෙන් මිදෙන්න අපි බලනවා. බලලා අපි විදර්ශනා කරනවා කොහොමද විදර්ශනා කරන්නේ සත්‍ය පුද්ගලයෙක් කියලා පේන තැනක එතන සත්‍ය පුද්ගලයෙක් නැහැ. එතෙන් තියෙන මුට්ටියකුයි ලී කැලි ටිකකුයි මේ කෝටු කැලි ටිකකුයි මෙන්න මේ ටිකක්ම තියෙන්නේ සත්‍ය පුද්ගලයෙක් නැහැනේ කියලා අපි බලනවා. දැන් බැලුවාම මෙතන අපි ඇත්ත දැක්ක නෙමෙයි. ඇයි මේකට උච්ඡේදවාදය කියලා කියන්නේ? උච්ඡේදවාදය කියලා කියන්නේ ඇයි? දැන් අපි කියනවා සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා අපි කිව්වේ. මේකට කියනවා උච්ඡේදවාදය කියලා. මෙන්න මෙතෙදි හොඳ කාරණාවක් බලන්න සත්‍යයක් පුද්ගලයෙක් කියන දෘෂ්ටිය ඇතිවෙන්න කරුණු කීයක් හේතු වුණාද? දැන් ඔන්න දැනගත්තත් නොදැනගත්තත් ඇත්තටම පවතින පඹයකුත් ඉන්න ඕනේ නේ. මුට්ටියක් තියලා කෝටු කැල් ටිකක් තියව පඹේකුත් ඉන්න ඕනේ. ඊට පස්සේ පඹයා බව නොදන්නාකම කියන එක තියෙන්නත් ඕනේ. පඹේ හිතව පමණකින් මේ වගේ දෘෂ්ටියක් ඇති වෙනවද? නැහැ. පඹේ බව නොදන්නාකම කියන එක තියෙන්නත් ඕනේ. පඹයාත් පඹයා බව නොදන්නාකමත් කියන මේ ධර්මතා දෙක නිසාම සත්‍යයක් පුද්ගලයෙක් කියන හැඟීම අපිට ඇති වුණා නම් දැන් සත්‍ය පුද්ගලයා කියන කමට කියන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යාපච්චය සංඛාරා කියලා. මේ අදහස අවිද්‍යාපච්චය සංඛාරයි අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන්නේ පඹය වූ තැන පඹය බව නොදන්නාකම නිසා ඇත්ත ඇති ඇති නොදැකීම නිසා ඇතිවෙච්ච අදහසක් නේද දැන් සමයේක් නෑ කියලා බලන්න අපිට ආපු උත්තරේ මොකද්ද? ඒ කියන්නේ පඹය කියන එක ඇති වෙච්ච හැටි නොදන්නාකම තුල නේද අපි පඹය කියලා නැතිවීමට බලන්නේ. දැන් පඹයක් නැහැ කියලා බලනවත් අපිට හේතු වෙලා තියෙන්නේ පඹය බවනේ. පඹය මේ මේ මේ. මිනිස්සෙක් නැහැ කියලා බලනවත් අපිට හේතු වෙලා තියෙන්නේ මිනිස්සයා. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා දැකලා මිනිස්සයා කියලා දැකපු බව ඇත්ත වෙච්ච නිසායි මිනිස්සෙක් නෑ කියලා බලන්නේ. මිනිස්සයා කියලා නෑ කියලා බලන්න හදන එක තුල තියෙනවා මිනිස්සයා කියන එක ඇති වෙච්ච හැටි දන්නේ නෑ කියලා. තේරෙනවද? එතකොට මම කොහොමද කියන්නේ? මෙතනදී අපිට ලැබෙන්න ඕන මූලිකම දේ තමයි මිනිස්සයා කියලා මිනිසෙක් ඉන්නවා කියලා ගත්තොත් සාස්වතයි මිනිසෙක් නැහැ මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියනකොට අපි මේ කෝටු කෑලි මේව ටික බලලා උත්තර සපයන්නේ මොකේදද? මිනිසයා කියන එකකටමයි. ඒ කියන්නේ මිනිසයා නැහැ කියන එක ඔප්පු කරගන්න මේ බලන්නේ. තේරෙනවද කියන්නේ? දැන් ඉස්සෙල්ලා මිනිසෙක් ඉන්නවා කිව්වා. මුට්ටියක් කෝටු කෑලි ටිකක් මෙතන තියෙන්නේ මිනිසයා කියලා කෙනෙක් නැහැ කියලා ආයෙත් උත්තර බඳලා තියෙන අපි මිනිසයා කියන දෘෂ්ටියට නෙමෙයිද බලන්න. නේද? එතකොට අපි අන්තිමට උත්තර හොයලා තියෙන්නේ යථාර්ථයට නෙමෙයි යථාර්ථය නොදන්නා කම නිසා ඇතිවෙච්ච මෝඩකමටයි දෘෂ්ටියටයි උත්තර හොයලා තියෙන්නේ. මම කියප එක තේරෙනවද? දැන් පඹයා ඉන්න තැන පඹයා බව නොදන්නා කම නිසා මිනිසයා කියන අදහසක් ඇති වුණේ. කෙනෙක් මිනිසෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට එයා පඹය දන්නෙත් නැහැ, පඹය බව නොදන්නාකම දන්නෙත් නැහැ. ඒකයි අර දෘෂ්ටි පිළිගන්නේ කෙනෙක් ඉන්නවා කියන එක. ඒ ටික පිළිගන්නකොට අර ඇත්ත දන්නේ ඊගවට දෙවෙනි කෙනා මොකද කරන්නේ? මේ දෘෂ්ටිය ඇති වෙච්ච හේතු මූලය ගැන දන්නේ නැතිකම නිසාම මිනිස්සෙක් උතන නැහැ ඔතන ඉන්නේ ඔතන තියෙන්නේ මේ පඹයෙක්නේ කියලා බලනවා කෝටු කෑලි ටිකක් තියෙන්නේ පඹයෙක් ඉන්නේ මිනිස්සෙක් නෑ කියලා බලනවා ආයෙත් උත්තර හදලා එයාත් උත්තර බඳලා තියෙන්නේ මොකේද මිනිස්සයා කියන දෘෂ්ටියටමයි මේකට කියන උච්ඡේදවාදය කියලා නමුත් ඔතනදී අපිට එක කාරණාවක් ලැබෙන්න ඕනේ කොහොම අපි බලන්න ඕනේ ඔය ප්‍රශ්නේ අපිට ලෙහෙනවා ඉබේම මොකද කොහොමද ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මිනිස්සයා කියන අදහසක් ඇති වෙනකොට පවතින දේ පවතින දේ නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසකුත් ඇති වෙනවා. මොකද මෙතන ලොකු වෙනසක් තියෙනවා. මිනිස්සයා නෑ කියලා බලනදත් අපි බාහිරයට නැඹුරු වෙලායි බලන්නේ. මිනිස්සයා ඉන්නවා කියලා බැලුවේ අර පඹය දිහා බලාගෙනයි මිනිස්සයා ඉන්නවා කිව්වේ. පිටුපස්සේ මිනිසෙක් නැහැ කියලා බලන්නේ පඹය දිහා බලාගෙන. නමුත් නිවැරදි විදිහට අපි බැලුවොත් අපිට හම්බ වෙන්න ඕනේ කෝටු කෑලි ටිකකුයි මුට්ටියකුයි තියෙන්නේ පඹයක් තියෙන්නේ ඒක නොදන්නාකම නිසා මිනිස්සයා කියන අදහසක් ඇති වෙලා කියලා. නොදන්නාකම නිසා අපි තුල ඇතිවෙච්ච අදහසක් හැටියට අපිට හම්බ වුණොත් මිනිස්සයා නැති බව බලන්න අපි බාහිර කෑලි ගණන් කරන්නේ නැහැ. තේරුණාද? මිනිස්සයා කියන එක දන්නවා අපි අවිද්‍යාපච්චය සංඛාරා කියලා. ඒ වගේ මම උපමාවක් කියන්නේ උපමා කළේ පඹය වගේ තමයි මේ නාම රූප දෙක නාම රූප දෙක කියනකොට මෙන්න මේ විදිහට දකින්න ඕනේ මේ ශරීරය හොඳට බලන්න හම මස්ලේ නහර ඇට ඇට මිගලු කියලා මේ කුණප කොටස් 32ක් තියෙනවා මේ ටික හැදෙන්නේ කන බොන ආහාරය නිසා බත් පාන් කව්පි මුං ඇට ටික නිසා ඔන්න රූපේ මේ කය ඇසුරු කරගෙන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානයේ මේ කය ඇසුරු කරගෙන පවතිනවා. හොඳට බලන්න ඕනේ රූපයේ ඉස්සර ගන්න හොඳට වෙනමම කෙස් ලොම් නියදත් හම්මස්නහර කියන කුණප කොටස් 22ක් තියෙනවා කනබුන ආහාරයෙන් හැදෙන්නේ. ඔන්න රූපේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානයේ මේ කය ඇසුරු කරගෙන පවතින මේ කයේ බැඳිලා පවතිනවා. දැන් මේ හිත හේතුවෙන් මේ ආහාරයෙන් හැදුණු රූපේ සෙලවීම වෙනවා. ඉරියව් පැවැත්ම වෙනවා. හරියට අපි ඕකට ධර්මයේ තියෙන උපමාවක් එක්තරා අන්ධයෙකුයි පිළෙකුයි ඉන්නවා. පිලා කියන්නේ කකුල් දෙකම නැහැ. පිලාට යන්න බෑ පේනවා. අන්ධයට යන්න පුළුවන් පේන්නේ දැන් දෙන්නට ගමනක් යන්න වෙනවා. ඒ වෙලාවේදී මොකද කරන්නේ? පිලා නගිනවා අන්ධයාගේ කරට. දැන් පිලාට පේනවා පාර නමුත් යන්න බෑ අන්ධයාට යන්න පුළුවන් පේන්නේ දෙන්නම එකට එකතු වෙනවා පිලා නගිනවා අන්ධයාගේ කරට දැන් ඔළුව එහාට මෙහාට හරවලා පිලා පෙන්නනවා අන්ධයා යනවා මේ දෙන්නගේ උපකාරයෙන් ගමනක් වෙනවා දැන් නේද ඒ වගේ ධර්මය පෙන්වන්නේ පේන්නේ නැති අන්ධයා වගේ දැනගන්න රූපේ. කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් තියෙන රූපේ. ඕකට මුකුත් රූප බලන්න බෑ, සද්ද අහන්න, ගඳ සුවඳ දැනගන්න යෑම මේම් කිසිම දෙයක් කරන්න බෑ. පේනවා නමුත් යන්න බැරි පිලා වගේ තමයි නාමය. තේරෙනව නේද? හිතට යෑමෙන් කරන්න බෑ නමුත් පේනවා. දැන් මේ දෙන්න එකතු වෙලා ගමනක් යනවා වගේ මේ විඥානේ මේ කයට බහලා හිතේ තියෙන චේතනාව වලට අනුව රූපේ එහාට මෙහාට සෙලවීම තමයි මේ වෙන්නේ. අපි මේ සාමාන්‍ය කතා කරමු. ඔහොම තියෙන තැනක මේ රූපේ කෘත්‍ය වෙනමම සිද්ධියක්. හොඳට ගන්න දැන් රූපය කියන එක වෙනමම අපි කෙනෙක් අස්සෙක්ගේ පිටට නැග්ගොත් දැන් පිටට නැගපු කෙනයි අස්සයයි දෙන්නම එක්කෙනෙක්ද අස්සය වෙනම එක්කෙනෙක් පිට වෙනම මේක මේ දැන් එක එක වාහනයක් පිටට නැගලා ඉන්නේ කියලා හිතන්න මේ වාහනේ මම කියලා හිතෙන හැඟීම හෝ මම හෝ නෙමෙයි මම කියන හැඟීම හැම වෙලාවෙම ඇසුරු වෙන්නේ අපේ හිතේ අරමුණු දකින්නේ අරමුණු විඳින්නේ හිතෙන් අරමුණු බලන්න අරමුණු විඳින්න තැන් තැන් වලට යන්න වාහනේ මේ මේ වාහනේ පිට නැගලා තියෙන්නේ අස්සෙක්ගේ පිටේ ඇතෙක්ගේ පිටේ ගවයෙක්ගේ පිටේ නැගලා තැන් තැන් වල ගිහලා බලන්න පුළුවන් නේද අපිට වටපිටාව වටපිටාව විඳින්න පුළුවන් නේද ඒ වගේ දැන් මේ රූපය කියන එක අර අන්ධය වගේ නැත්නම් වාහනේ වගේ දැන් විඥානය තමයි අරමුණු රස විඳින පුද්ගලයා වගේ දැන් ඔන්න මේ රූපෙට බැසගෙන තියෙන. දැන් අපි කෙනෙක් ගමනක් යනවා කියලා කියන්නේ මේ දෙන්නගෙම කෘත්‍යයක් තියෙනවා. රූපයක් බලනවා කියලා කියන්නේ දැන් මේ සතෙක්ගේ පිටේ ඉඳගෙන වටපිටාව බලනවා වගේ. මේ ඇහැට පේනවා නෙමෙයි. මේ මට පේනවා නෙමෙයි. මේ කයේ හිටගෙන මේ කයේ පිහිටලා හිතෙන් තමයි මේ අරමුණ දකින්නේ අපි. මේ කය වූ මම මේ රූපේ බලනවා එහෙම නෙමෙයි. අපි මේ බලන ක්‍රමයටම තියෙන්නේ ආත්ම දෘෂ්ටි හිතෙන විදිහට. හොඳට දැන් බලන්න ඕනේ මේ රූපය නැමැති මේ සතා නැත්තම් මේ උඩ හිටගෙන ඉන්නේ දැන් ඇතුලේ. දැන් මෙහෙම බලනකොට මේ කය උපකාරයෙන් හිතෙන් තමයි මේ අරමුණ බලන්නේ. මේ කයේ දැසගෙන ඉන්න විඥාණයෙන් තමයි මේ සද්දය අහන්නේ. ඒක අපිට ඕන තර්කානුකූලව හිතන්න පුළුවන්. දැන් මේ කයම තියෙදි විඥාණය නිරුද්ධ වුණොත් ඔයගලන්ට අරමුණු පේනවද? නෑ. සද්ද ඇහෙනවද? නමුත් මේ කය මොනවද අඩු? ඔක්කොම ටික තියෙනවා ඒ වෙලාවට නේ. මැරුණොත් ඇහැ කන දිවනාසේ මේ රූපේ තියෙනවා. නමුත් පේනවා ඇහෙනවා නෑ. එහෙනම් හොඳට තේරෙනවා දැනුත් වෙන්නේ එහෙනම් මේ කය අසුර කරගෙන ඉන්න හිතෙන් තමයි මේ අරමුණු බලන්නේ අහන්නේ නේද? එතකොට මම මේ කිව්වේ මෙන්න මේ වගේ නාම රූප කියලා ධර්මතා දෙකක කෘත්‍යයක් තමයි අපි පුද්ගලයා කියන තැන. රූපේ කටයුතු ටික වෙනමම සිද්ධියක්. ඒ රූපේ ඇසුරු කරගෙන ඉන්න නාම ධර්ම වෙනමම සිද්ධියක්. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙලා තියෙනවා නම් අපිට. දැන් මම කියන අදහස ගත්තාම අවිද්‍යාව පත්‍ය සංඛාරා. මම කියන අදහස ඇති වෙච්ච හැටි නොදන්නාකම ඇතුවා අපි. මේ රූපය මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කඩලා කඩලා බැලුවට මේ නාම රූප දෙක පිරිසින් දැනගන්න බෑ. තේරෙනව නේද? අපි දැනගන්න ඕන රූපය කියන්නේ මෙන්න මෙහෙම කෘත්‍යයක්, එයාගෙන් කරන්නේ මෙන්න මෙහෙම ටිකක්, ඒ රූපය ඇසුරු කරගෙන මෙන්න මෙහෙම නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නාමය මේ රූපෙට එකතු වෙලා මෙන්න මෙහෙමයි මේ ඉරියව් පැවැත්ම වෙන්නේ. ඔන්න ඔය ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙලා නම් ඔන්න ලෝකෙට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන අදහස ඇති වෙලා තියෙනවා. තේරෙනා නේද? දැන් ඒ සත්ව පුද්ගල අදහස ඇති වෙච්ච හැටි එතන පවතින ධර්මතාවය මුකුත්ම දන්නේ නැතුව අපි මේක කඩලා කඩලා මම කියලා කෙනෙක් නැහැ කියලා බැලුවට ඇත්ත ඇති හැටි නොදන්නාකම දුර වෙලා නැහැ. අවිද්‍යාව එහෙමමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා අපි බැලිය යුතුයි මෙහෙම දැනගන්න ඕනේ මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නා තාක් සත්‍ය පුද්ගලෙක් ඉන්නවා මම කියන අදහසක් ලෝකේ ඇති වෙනවා නේද කියන නෝන අපිට තියෙන්න ඕනේ. ඒ හින්දා මම කියලා කෙනෙක් නැහැ කියන්නේ නෑ එයා. එයා දන්නවා අවිඥාම රූප දෙක නොදන්නාකම තිබුණොත් මෙහෙම දේවල් ලෝකේ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා නෑ කියන්නේ. නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් මෙයා මම කියන අදහසක් පවතිනවද? පවතින්නේ නෑ මම කියන අදහසක් වෙන්නේ නෑ කියලා දකින නිසා තියනවා කියලා කියන්නේ. නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් රූපේ වෙනම කෘත්‍ය දැක්කොත් නාමයේ වෙනම කෘත්‍ය දැක්කොත් මේ නාම රූප දෙකයි කියන අවබෝධය ඇති වුණොත් මම කියලා පනවන්න තැනක් නැහැ කියන නුවණ එන නිසා මම කියලා කෙනෙක් ඉන්නවා කියන අදහස ගන්නෑ. නාම රූප දෙක නොදැක්කොත් මම කියන අදහස ඇති වෙනවා කියලා දකින නිසා නෑ කියන්නේ නෑ. එතකොට මම ඉන්නවා හෝ නෑ කියන්නේ නැතුව මෙයා ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය දන්නවා. මේ බඳු දෘෂ්ටි ඇති වෙන්නේ මෙහෙමයි මේ බඳු දෘෂ්ටි නැති වෙන්නේ මෙහෙමයි කියන එක දන්නවා. ඒ දෘෂ්ටි ඇති වෙන හා නැති වෙන හැටි දන්නා කමම දෘෂ්ටිය මෙදෙන්න හේතුවක්. එතකොට එයා කිසිම අන්තයක් ඇතුළු කළා නෙමෙයි. එයා මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඇතිකල්ලි මේ වෙයි කියන නුවණක් තියෙනවා. එතකොට ඔය මම රළුවට ඔය නාම රූප දෙක පෙන්වුවේ ඊට පස්සේ ඔය සිද්ධියම අපිට ලැබෙන්න ඕනේ එක්සනික අරමුණක් ගානේ හම්බ වෙනවා. ඇහෙන් බලනකොටත් ඇහැට යමක් අපිට පෙනෙනකොට පෙනෙනකොට පෙනෙන දේ තියනවා කියලා කියනකොට ඒ තමයි පුද්ගලයා ඉන්නවා කියලා පිළිගත් එක. සත්‍යයක් ඉන්නවා කියන එක. පේන දේ කඩලා කඩලා කඩලා නැහැ කියලා කිව්වොත් ඒ තමයි උච්ඡේදවාදී සත්‍ය පුද්ගලෙන් නැහැ කියන එක. මෙතනදී මේ පේන දේ තියෙනවා හෝ නැහැ හෝ කියන අන්ත දෙකට ඇසුරු නොකර මෙන්න මේ හේතු ටික සම්පූර්ණ වුණාම පෙනෙන බව වෙනව නේද? මේ හේතු ටික නිරුද්ධ වුණාම පෙනෙන දේ නිරුද්ධ වෙනව නේද කියලා දර්ශනයක් අපිට තියෙන්න ඕනේ පේන දේ ඇත හෝ නැත කියන්නේ නැතුව. දැන් උදාහරණයක් ගත්තාම යකඩ කැලි දෙකක් එකට ගැටුණොත් සද්දයක් ඇති වෙනවනේ. නේද? ගැටුණාම ඇති වෙන නිසා සද්දේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ ගැටුණොත් ඇති වෙන නිසා. ගැටීම නැති වෙනකොට නැති වෙන නිසා තියනවා කියන්න පුළුවන්ද? දැන් සද්දේ කියලා දෙයක් ලෝකේ නැහැ කිව්වොත් යකඩ කැලි දෙකක් එකට හප්පලා ඔයගේ වචන බොරු කියලා පෙන්වන්න බැයිද? පුළුවන්. ආ ලෝකෙ හැම වෙලාවෙම සද්දයක් තියෙනවා කිව්වොත් අර ගැටෙන යකඩ කැල් දෙක නවත්තලා කෝදෙන් තියනවද කියලා අහන්න පුළුවන් නේ. නමුත් මධ්‍යම ප්‍රතිපදාවෙන් අපි උත්තරයක් දෙනවා හේතු ගැටුණොත් හට ගන්නවා හේතු නැති වුණොත් නැහැ. දැන් අපි කල්ැතුව කියලා තියෙන යකඩ කැල් දෙක ගැටුණොත් සද්ද ඇති වෙයි. ගැටීම නැතිනොත් නැහැ. දැන් අපේ වචන බොරු කරන්න පුළුවන්ද? බෑ. දැන් අපි තියනවා කිව්වද? නෑ. අපි නෑ කිව්වද? නෑ. අපි තියනෝ හෝ නැහැ නොකිය කිව්ව මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඇති කල්ලි මේ වෙන්න පුළුවන්. මේ නැති වුණොත් මේ නැති වෙනවා. හේතුඵල ධර්ම. හේතු ගැටුණු ඵලයේ උපදින්න පුළුවන්. හේතු නැති වෙනකොට ඒ වගේමයි සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඇති වෙන්න තියෙන හේතු ටික තිබුණොත් සත්‍ය පුද්ගල භාවය ඇති වෙනවා. නෑ කියන්නේ. හේතු ටික කියනවා. තියෙනවා කියන්නේ සත්පුද්ගල භාවය ඇති වෙන්න ලෝකෙ ඇති වෙන්න තියෙන හේතු ටික නැති වුණොත් එහෙම නොවෙනවා. දැන් මෙයා ඍජුව සත්‍යයක් ඉන්නවා කිව්වත් නෙමෙයි පුද්ගලෙක් ඉන්නවා කිව්වත් නෙමෙයි. තේරුණා නේද? එතකොට කිසිම කෙනෙකුට මෙයාට මෙයාගේ වචන බොරු කරන්න බෑ. ලෝකේ සත්‍ය පුද්ගලෙක් ඇසුරු වෙනකොට මෙයා දන්නවා මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා මෙතන සත්පුද්ගල භාවයක් ඇසුරු වෙනවා. එතකොට සත්පුද්ගලෙක් ඉන්නවට නෙමෙයි මේ අවිද්‍යාපච්චය සංඛාරා. පටිච්චසම්පාදේ දන්නවා. මම කියලා අදහසකින් අපිට වැටහෙනවා. එයා දන්නවා මේ මම හින්දා මම කියලා හිතෙනව නෙමෙයි. අවිද්‍යාපච්චය සංඛාරා. මේ නාම රූප කියන ධර්මතා දෙක නොදන්නා කම නිසා මම කියන අදහසක් ඇති වෙනව නේද කියලා දන්නවා. ඊට පස්සේ මම නෑ නෙමෙයි නාම රූප දෙක නොදන්නාකම නිසා මෙහෙම ඇති වෙන නිසා නෑ කියන්න බෑ. තියනවා නෙමෙයි මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් මෙහි බඳු දෘෂ්ටියක් ලෝකේ උපදින්නේ නෑ. එතකොට තියනවා නෙමෙයි. දැන් මෙහෙම කළාම එයාට හම්බ වෙනවා කෙලෙස් ඇතිකම නිසා අවිද්‍යාව නිසා උපදින ධර්මයකුත් අවිද්‍යාව නැති කරලා මිදෙන්න පුළුවන් ධර්මයකුත් හම්බ වෙනවා. ස්ථීරව තියෙන හෝ නැති සිද්ධියක් නෙමෙයි. ඒකයි දැන් දර්ශන බුදුදහමේ දර්ශනය කියලා කිව්වේ හැම වෙලාවෙම මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් හේතුඵල ධම දකින්න ඕනේ. ඔන්න ඔය විදිහට අපි කියමු කොතනකින් හරි අපි දර්ශනයක් දැක්කොත් ඊට පස්සේ ඒ දර්ශනයටත් ওই සිද්ධියම එනවා ඇහෙන් රූපයක් බලනකොට ඒක හොඳට ගන්න. ඇහෙන් රූපයක් බලනකොට බලන්න පෙර තිබුණා බලන වෙලාවෙදිත් තියෙනවා බැලුවට පස්සෙත් ඒ දේ තියෙනවා කියලා දකින මට්ටම සාසව දෘෂ්ටිය. ඔය හරහා තමයි මේ නාම රූප දෙක නොදන්නා කම හරහා පුද්ගල භාවයම ඇතිවෙලා තියෙන්නේ. මේ ඔක්කොම එකම මට්ටම. අපිට හිතෙන්නේ දැන් එන්න ඉස්සර වෙලා මේ පන්සල තිබුණා මෙතන තිබුණු පන්සලයි ඕගලන්ට පේන්නේ ආපහු යනකොට පිවුණු පන්සල තියනවා කියලා මනසක් නෙහිටින්නේ නේද? ඔය මිම්ම තුල ඇසුරු වෙනවා සාස්ව දෘෂ්ටිය. ඊට පස්සේ අපි බැලුවොත් පන්සල කියලා එකක් නැහැ. මෙතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩක්නේ. සතර මහා ධාතු ගොඩක් රූප කලාප කලාප පන්සල කියලා එකක් නැහැ කිව්වොත් අපි උච්ඡේදවාදය පනවනවා. නමුත් මේ අන්ත දෙකට නොපැමිණ අපි මේ අරමුණ මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න ඕනේ. ඒ දකින්න තමයි අපිට තියෙන්නේ මම අර ඊයේ මතක් කළේ තිබුණත් නෙමෙයි තියනවත් නෙමෙයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දර්ශනයක් අපි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ඒ කියන්නේ මේ ඇහැට යමක් පෙනෙනකොට හොඳට ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ. උච්ඡේද දෘෂ්ටිය හැම වෙලාවෙම පත් වෙන්න වෙන්නේ සාස්ව දෘෂ්ටි මුල් කරගෙන. ඇත කියන එකට සාපේක්ෂව නැත කියන එකක් යෙදෙන්නේ. දැන් එකපාරටම ඕගොල්ලෝ මෙතන කඩයක් නැහැ නේ කියලා කියනවනේ. කඩයක් නැහැ කිව්වොත් ඒකේ තියෙන ඉස්සෙල්ලා කඩයක් තිබුණා කියන අදහස. නැත්තම් මේ මෙතන බලලා එකපාරටම කඩයක් නැහැ කියන අදහසක් එදෙන්නේ නැහැ නේද? ඇති බව මුල් වෙනවා නැති බව කියන අදහසට එතකොට මේ දකින්න පෙර දකින වෙලාවේ දැක්කට පස්සෙත් යමක් තිබුණා කියන මනස පදනම් වෙනව නැහැ කියලා කියන්නේ. නමුත් අපිට තිබුණා කියලාවත් නැහැ කියලා හෝ තමන්ගෙන් පරිබාහිර ලෝකයක් ගැන තීන්දුව తీරන ආවොත් ඒක අන්තිකට වැටෙනවා මිසක තමන් මෙදෙන්නේ නැහැ. අන්තිමට අපිට ඕනේ දර්ශනය කියනකොට ඇත සහ නැත කියන අන්ත දෙක අතහැරලා වර්තමානයේ දර්ශනයක් දකින්න ඕනේ. වර්තමානයේ දර්ශනය තමයි අපිට යම් වස්තුවක් පෙනෙනකොට පෙර නොතිබීමමයි පෙනෙන්නේ. ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දර්ශනේ දකින්න ඕනේ. එතකොට පෙර නොතිබීම පෙනෙන නිසා තිබුණා කියන අන්තය අතහැරෙනවා. ඉතුරු නැතුව නැති වෙනවා කියනකොට තියෙනවා කියන අන්තය අතහැරෙනවා. අපි තව පැත්තකින් ගනිමු මෙහෙම මේ මේ හේතු ටික නිසාම හටගන්නවා කියලා දකිනකොට නැහැ කියලා කියන්න බෑ. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකිනකොට තියෙනවා කියලා ගන්න බෑ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකිනකොට ඇත්ත සහ නැත කියන අන්තයේ දුර ඒ කියන්නේ නිරුංගුව දිහා මේ ඇහෙන් බලනකොට ජලය වගේ පෙනෙනවා පෙනෙනකම තියෙනවා කියලා දකින නිසා ජලය වගේ පෙනෙන එකක් නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙන් බලනකොටම හටගන්න නිසා නැහැ කියන්න බෑ. බලලා අහකට යනකොටම නැති වෙන නිසා තියනවා කියන්න බෑ. එතකොට දැකපු දේ තියනවා කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ මේ හේතු නිසා හටගෙන හේතු නැතිවෙන නැති වෙනවා කියලා කියනවා. ඒකෙන් වෙන්නේ වෙන දේ තමයි මොකද්ද? දිත්තේ දිත්ත මත්තන් දැකපු දේ දකින වෙලාවට විතරයි. තව මම උපමාවක් කියන්නේ ඕගොල්ලෝ ගෙදර ඉඳලා මෙතෙන්ට එනකොට උදේ කණ්ණාඩිය ගාවට ගිහලා මූණ එහෙම බලන්න ඇති නේද? බැලුවා. දැන් බලන්න ඒ මූණ බලපු අරමුණ සිහි කරන්න පුළුවන්ද කියලා ඕගොල්ලන් කණ්ණාඩිය දකපු මූණ සිහි කරන්න පුළුවන්ද ඕගොල්ලන්ට? පුළුවන්. දැන් සිහි කළා යන්න පුළුවන්ද ඕගොල්ලන්ට ඒ කන්නඩි තියෙන මුණ බලන්න? බෑ. යනවද ඕගොල්ලෝ? නෑ. ඇයි සිහි කරාට යන්න බෑනේ? ඇයි යන්න බැරි? එහෙම එකක් නෑ. හැබැයි ඔයගොල්ලෝ දන්නව මොකද්ද? ගියොත් එබුණොත් ආයෙත් හට ගන්නවා. ගියොත් එබුණොත් හට ගන්න නිසා නෑ කියන්න බෑ. හැබැයි තියනවා කියන්නේ. දැන් තියෙනවා කියන්න බෑ. නමුත් ඒ හේතු හැදුනොත් හට ගන්න නිසා නෑ කියන්නේ නෑ. නේද? නමුත් දැකපු gedara බලන්න තියනවද දැන්? තියනවා. නේද? අපිට දැකපු ගෙවල් දොරවලුත් ඔන්න ඔය කණ්ණාඩිය වගේ වුණොත් මේ නිමිති කිසිම දෙයක් හිටින්නේ ඔන්න ඔය මට්ටමට මනස ආපු දවසටයි අපි මේ ජරා මරණ සංකේත සතරෙන් මිදෙන්නේ. ඒ කියන්නේ තියනවා කියන මට්ටම ඇතිතාවක ඒක හොයාගෙන යන එක නවත්තන්න බෑ. අරමුණ දැක්කට ප්‍රශ්නයක් නෑ. දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවර වෙනවා කියන මානසික මට්ටමක් තියෙනවා. කණ්ණාඩියට ඉබුණාම ඒකේ ඡායාව දැක්කට ප්‍රශ්නකුත් නැහැ. බැලුවට ප්‍රශ්නකුත් නැහැ. නමුත් එතනින් අහකට යනකොටම ඒක නැති වෙනවා. නැති වුණා කියලා පේන හින්දා අපිට ඒ ගැන කවදාවත් දුකක් එනවද? අඬන්න කාරණා හැම වෙනවද? අනේ මගේ ඡායාවට මොනවා වෙවි තියෙනවද දන්නේ නැහැ කියලා හිතනවද? නැහැ. නමුත් දැකපු දේ දැකීමෙන් පස්සේ තියෙනවා කියලා අහු වුණොත් ප්‍රශ්නේ. දැන් තමයි ගෙදර ගෙදරත් ওই වගේමයි දැක්කේ. නමුත් දැකපු ගෙදර තියෙනවා කියන අදහස තියෙනවනේ. සමහර දැන් හිතන්න බෑද ගෙදරට මොනවා වෙනවද දන්නේ නැහැ කියලා හිතන්න බෑද? පුළුවන්. යම් දවසකදී ඇහෙන් බලන හැම අරමුණක්ම කණ්ණාඩිය දැකපු ඡායාව මට්ටමට ආපු දවසටයි කාම ලෝකෙ මිදෙන්නේ කියලා මතක තියන්න ඕනේ. එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද කියලා දන්නවද? ඒ කියන්නේ දැන් කණ්ණාඩියට වැටුනහම පොකුණෙන් බැලුවහම ඒ ඡායාව අතහැරෙනවා. ඒ ඡායාව අතහැරෙනවා. නමුත් දරුවා ගැන, ගෙවල් ගැන, ගස්කොලන් ගැන මේ ඇහෙන් බැලුවහම ඒවා ආපහු හිටිනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඒකත් නෙවෙයි. ලෝභය කියනකොට බැඳිලා කියනකොට අපි හිතනවට වඩා මං කියේ ලොකු සූක්ෂම සිද්ධියක් වෙලා තියෙනවා. නෙමෙයි. මෙන්න මේ ටික අපි බලමු. මේ අරමුණු දෙකට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේක හඳුනගන්න ජීවිතේ එහෙම වෙනවද නැද්ද කියලා. කන්නාඩියට ඕගොල්ලෝ එබෙනකොට හොඳට බලන්න මේ කියන ඒවා ඕනම් ගෙදර ගිහිල්ලා අත්විඳින්න. ඒ කියන්නේ තමන්ම බලන්න පරීක්ෂා කරලා. කන්නාඩියට එබෙන වෙලාවට බලන්න කන්නාඩියේ රූපේ බැලුවට ඕගොල්ලන්ට හොඳට අදහසක් තියෙනවා මෙහි අපේ මූණයි මේ කන්නාඩියේ වැටලා තියෙන්නේ. එහෙ වැටුණට මෙහි මූණයි කියලා ඕගොල්ලෝ එහෙ දැක්කට මෙහෙටයි නැඹුරු වෙලා ඉන්නේ. මොකද ඒකට තියෙන සාක්ෂිය තමයි කණ්ණාඩිය දිහා බලාගෙන අපි මෙහෙනේ පවුඩර් ගන්නෙ නේද? ඉතින් බැරි වෙලා මෙහි ගැන අමතක වුණොත් ඒ රූපය ඇත්ත වුණොත් පවුඩර් ගන්න අපි කණ්ණාඩිය. ඇයි තිරසංගත සත්ව එක කරන්නේ? තිරසංගත සතාට මේ රූපේ නිසා ඡායාව වැටෙනකොට මෙහි තියෙන දේ එහි වැටින්නේ කියලා දන්නේ නැතිනකොට එහි එක අල්ල ගන්නවා. ඔන්න දැන් බාහිර රූපය අල්ලගෙන ඉන්නකොට තව සතෙක් ඉන්නවා කියලා පැත්තකට ගියාම දැකපු කෙනා ඉන්නවා කියන එක ඉබේම හිටින්නේ. කණ්ණාඩියට වැටුණු ඡායාව අල්ලගෙන ඉන්නකොට තේරෙනව නේද? කණ්ණාඩියට වැටුණු ඡායාවට නැඹුරු වෙලා ඉන්නේ දැන් තිරසංගත සතේ බල්ලෙක් කියලා කියන්නේ. එයාගේ මේ තමන්ගේ රූපය නිසා කණ්ණාඩියට වැටෙන්නේ. නමුත් ඇත්ත දන්නේ නැත්නම් කණ්ණාඩියට වැටෙන එක දිහා තමයි බලාගෙන එහෙ කෙනෙක් ඉන්නවා කියලා. පැත්තකට ගියාම බාහිර කෙනෙක් ඉන්නවා කියන එක මනසේ ඉබේමයි තියෙන්නේ දැන්. ඒ හින්දා හා තියනවද නැද්ද කියලා බලන්න ආපහු එනවා. එනකොට ඉබුණු හින්දම පේනවා. හා මේ ඉන්නේ කියලා තව ටික හයියෙන් බුරනවා. බුරලා ආපහු අහකට යනවා. ආයෙත් යනකොට ආයෙත් ඉන්නවා. ඔන්න දැන් එයා තණ්හාවක් දන්නෙත් නැහැ තිරසංගත සතා. උපාදානයක් දන්නෙත් නැහැ. අනිත්‍ය දකින්නවා කියලා එකක් දන්නෙත් නැහැ. නොදකින්නවා කියලා එකක් දන්නෙත් නැහැ. අර ඉන්න එක එක්ක බලපු එක විතරයි කළේ. බාහිර ඡායාව දිහා නැඹුරු වෙලා විතරයි හිටියේ. තේරුණා නේද? ඒ විදිහටම කණ්ණාඩි දිහාට යනකොට අපි මොකද කරන්නේ? බාහිර තව කෙනෙක් ඉන්නවා කියලා බලාගෙන ඉන්නේ නැතුව එහෙ පේන්නේ මෙහෙදෙයි කියලා ඇහෙන් මෙහෙ බැලුවට හිතෙන් තමන්ගේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේක අල්ලගෙන නෙමෙයි අපි ඉන්නේ. දැන් හොඳට බලන්න අල්ල ගන්නවා කියනකොට ඒ අරමුණට නැඹුරු වෙලා බලන බවම අල්ලගෙන නේද කියලා. දැන් තිරසංගත සතා වෙන මුකුත්ම කළේ නැහැ කන්නාඩියේ තියෙන සතා දිහා බලාගෙන හිටපු විතරනේ කළේ. දැන් අපි මොකද කළේ? ඔව් එහෙ නැටුණාට මෙහෙ තමයි බැරි. ඒකට තියෙන සාක්ෂිය තමයි අපිට ඒක ඇත්ත වුණා නම් අපි පවුඩර් ගන්න කණ්ණාඩියේ. අර තිරසංගත සතා වගේ. නමුත් අපි කණ්ණාඩියේ දිහා බලාගෙන මෙහෙ පවුඩර් ගන්න එකෙන් කියනවා ඒක ඇත්ත වෙලා නැහැ කියලා. තිරසංගත සතර පවුඩර් ටිකක් දෙන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් එයා කෙලින්ම ගන්න කණ්ණාඩිය. ඇයි? එයාට ඒක ඇත්ත වෙලා. ඒ දැන් තිරසංගත සතාට මෙහෙ තියෙන ඡායාව එහෙට වැටුණ එක ඇත්ත වෙලා වගේ ඔගොල්ලෝ දන්නවද මේ බාහිරයේ ඇති බවට පේන්නේ මෙහි අපිට නමුත් මෙහි පේන්නේ කියන එක අපිට මේ ඇත්ත වෙලා තියෙන්නේ අපි මෙහි තියෙන දෙයක් බලාගෙන හිඳීමම ඇති මේ අරමුණ අල්ලගෙන ඉන්නවා කියන්නේ පැත්තකට යනකොටම දැකපු දේ තියෙනවා කියන එක ඉබේම හිතෙනවා නවත්තන්න බෑ එතකොට ඔය ඇත කියන අන්තියත් අහුවෙලා දෘෂ්ටියකටත් වැටිලා උපාදානත් වෙලා වෙන්න තියෙන ඔක්කොම ටික වෙලා. අපිට පුළුවන් නම් මේ ඇහැ පරිහරණය කරනකොට මෙහෙ යමක් පෙවුනට සිහිය නුවණ මෙහාට ගන්න. මෙහෙ නිසා මෙහෙ පේන්නේ කියලා ගන්න පුළුවන් නම් මෙහෙන් අතහැරෙනවා. එච්චරමයි තියෙන නිදර්ශනාව කියලා. ඒ කිව්වේ ඔය අනිත්‍ය බලන්න මම මගේ කියලා නෙමෙයි කියලා හිතන්න මොකොත් ඕනේ. ඔක්කොම ටික වෙනවා. මේ පේන අරමුණ ඇත්ත වෙලා අනිත්‍ය බැලුවත් හරියන්නේ මම මගේ නෙමෙයි කියලා හිතුවත් හරියන්නේ වෙන්න තියෙන ඔක්කොමත් වෙලා. මොකද ඒකට හේතුව මේ ඉදිරියෙන් තියෙන වස්තුවේ හැඩතල ඇති කරලා පෙන්වන්නේ මේ ඇහැ. මම ඊයේ මතක් කළා මෙහෙම බලනකොට මේ රිංගුව තියෙන තන ජලය පෙන්වනවා වගේ මේ හැඩ සටහන් හදලා පෙන්නනවා. දැන් මෙයා දන්නවා මේ ආයතන ටිකට ලෝකේ ඉපදෙනවා. තියෙන රූපයක් බලනවා නෙමෙයි මේ ඇහෙන් බලන නිසා අපිට මෙහෙම හැඩතල පේනවා කියලා ඉගෙන ගන්නවා. එතකොට තමන් අහකට යනකොටම ඇහැ අහකට ගන්නකොටම පෙවුණු දේ නැති වෙනවා කියලා ඉගෙන ගන්නවා. මම මේ කෙටියෙන් කියන අපි පස්සේ කතා කරනකොට කතා කරමු. ඔන්න ඔය වගේ ආයතන 6 හරහා තියෙන ලෝකයක් බලන්නේ නැතුව මේ ඇහෙන් බලපු නිසාම රූපේ පේනවා කියන දර්ශනයකුත් ඇහැ අහකට ගන්නකොටම පේන දේ නැති වෙනවා කියන අදහසකුත් කන නිසාම සද්දේ ඇහෙනවා කන අහකට යනකොටම ඇහෙන සද්දේ නැති වෙනවා කියලා දර්ශනයක් දකිනවා දැන් ඒ නිසා මෙයා කිසිම දෙයක් ඇත හෝ නැත කියන අන්ත දෙකටපත් වෙන්නේ නැහැ මේ ආයතන ටිකට ලෝකයේ ඉපදි නිරුද්ධ වෙන දර්ශනයක් දැනගත්ත කියන්නේ ඔන්න දැන් මිත්‍යා දෘෂ්ටි නොපෙන දර්ශනයකින් යුක්තයි. නමුත් මේ දැනගත්ත දේ පේන්නේ දැන් අපි මම මතක් කළා ඔයගලන්ට මේ තියෙන දෙයක් පේනවා නෙමෙයි ආයතන ටිකට ලෝකේ මැවිලයි මේ පේන්නේ. හරියට මිරිඟු ඉස්සරහට ගියාම ජලය පේනවා වගේ මේ හැඩසටහන් මොකද අපිට පේන්න ඉස්සර වෙලා මෙතන තියෙන යථාර්ථය තමයි සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්‍රාෂ්ටක මට්ටමේ රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් බලනකොට අවකාශ ධාතුට සාපේක්ෂව මේ හැඩතල පේන්නේ අපිට. එතකොට දැන් ওই ටික අපි කතා කළාට ඇහුවට දැන් ඕක පේන්නේ නැහැනේ. අපිට පේන්නේ මොකද්ද ඉදිරියෙන් තියෙන දේයි අපිට පේන්නේ අපිට පේන දේ තියනවා කියන මට්ටමයි තියෙන්නේ අහගන්න හම්බුණා පේනවා පේන දේ නෙමෙයි තියෙන්නේ තියෙන දේ පේනවා නෙමෙයි කියලා අහගන්න හම්බුණා අපිට දැන් මේ දැනගත්ත එක දැක ගන්න තැනට යන්න අපිට ක්‍රමයක් ඕනේ අන්නේ ඒ ක්‍රමය තමයි මොකද්ද සීල සමාධි කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ කියන්නේ දැන් තමන්ට දර්ශනයක් තියෙනවා සාමාන්‍ය ලෝකයේ ඇති දෙයක් බලනකොට තියෙන දෙයක් බලනකොට ඒ ලෝකයට පේන විදිහට තියෙන දෙයක් නෙමෙයි තමන්ගේ ආයතනයන්ටම ඇවිල්ලා හම්බ වෙන ලෝකයකුයි තියෙන්නේ. මෙන්න මෙහෙම ඇත්තක් දැක්ක යුතුයි. කියන කාරණාව දැනගත්තා. දැනගෙන දැන් දැනගත්තට මේ ටික පේන්නේ නීවරණ ධර්ම වැඩි. මේ කියපු දර්ශනේ පේන්නේ ඔය දර්ශනේ පේන දැනට ගන්න ඕනේ දැන්. මේ දිහා බලනකොටත් දැන් මිරිඟුව දිහා බලනකොට ජලයේ වගේ පේනවා තියෙන්නේ මිරිඟුව කියලා ඔගොල්ලෝ හිතන්න ඕනේද? විදර්ශනා කරන්න ඕනේද? මුකුත් නෑ පෙනීම විතරනේ ඒ මට්ටම තමයි පේනවා කියන්නේ. මේ අරමුණෙත් ඒ මට්ටමටම එන්න ඕනේ මනස. එතකොට විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. හිතනවා කියලා එකක් නැහැ. පේනවා කියන්නේ ඒක. හොඳට දන්නවා ලෝකය කියන එක ආයතන වලට උපදින එකක් මිසක තියෙන එකක් නෙමෙයි කියන දැක්ම එනවා. දකිනවා. දකිනවට. ඔය දකින මට්ටමට ගන්න පුළුවන් දකිනෝ මේ සිද්ධිය නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට නීවරණ ධර්ම කියන එක දුරු කරගන්න බෑ කය වචන දෙක අසංවර වුණා. එහෙනම් කය වචන දෙක සංවර කරගන්න එක තමයි සීලය කියලා කියන්නේ. සිල්වත් වෙන්නේ මොකටද? එයා දන්නවා නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමාධි කරගන්න අමාරුයි මොකේදද? කය වචන දෙක අසංවර වෙච්ච කෙනාට කය වචන දෙක සංවර කරගත්තේ මොකටද? හිත සමාධි කරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න. හිත සමාධි කරන්නේ නීවරණ ධර්ම දුරු කරන්නේ මොකේද? මෙන්න මේ දර්ශනය දකින්න. ලෝක අපි කෙටියෙන් ගත්තොත් ඔක කෙටියෙන් ගත්තොත් ලෝකයා පේන දෙයමයි තියෙන්නේ තියෙන දෙයමයි පේන්නේ කියලා ඉන්නකොට ඒකට උපමාව මතක තියාගන්න මිරුඟේ තිරසංගත සතාගේ මට්ටම. පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියන මට්ටම. අපිටත් එහෙමයි. මේ මට්ටමේදී අපි දකින්න ඕනේ පවතින දේ පේනව නෙමෙයි, පේන දේ පවතිනව නෙමෙයි කියලා දකින්න තියෙනවා. ඔන්න ඕක දැක්කොත් තමයි මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නේ. එතකොට හිත සමාධි කරන්නේ මොකටද? ඇහැ පරිහරණය කරද්දී පේන දේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්න අනිත්‍ය දකින්න අනිත්‍ය දකින්නවා කියනකොට හොඳට බලන්න ඕනේ නිට්ටය බව තුල අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ ඒ කියන්නේ දකින්ද පෙරත් මෙහෙම රූපයක් තිබුණා දකින්න වෙලාව විදිහට තියෙනවා දැක්කට පස්සේ තියෙනවා කියලා ඇති බවකටපත් වෙලා අනේ මේ හැම දෙයක්ම අනිත්‍ය වෙනව නේද කියලා හිතුවට හරියන්නේ නැහැ. නිත්‍ය බව තුළ අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. අරමුණම අනිත්‍ය වෙන්න ඕනේ. මේ පෙනෙන සිද්ධියම අනිත්‍ය වෙන්න ඕනේ. එතකොට දකින්න පෙරක් තියනවා නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි දකින වෙලාවේදී තියනවා නෙමෙයි නමුත් දකින වෙලාවේදී බාහිර හේතු ටික නිසා තමන් තුළ උපන්න ධර්ම ධර්මතාවයක් දකින්න ඕනේ. මෙන්න මේ දර්ශනේ ඉස්සෙල්ලාම දැනගන්නවා ඔන්න ඔය ටික දැනගන්න උපකාරී පිණිස චිත්ත සමතයක් වඩනවා. එතකොට සමාධිය අවශ්‍ය වෙන්නේ මොකටද කියන කාරණාව ලැබෙන්න ඕනේ ওই උත්තරේ. ඊට පස්සේ සමාධිය වඩන්නේ සමත භාවනාවක් කරන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න. ඒ සමත භාවනාවක් කරන්න බෑ කය වචන දෙක අසංවර කෙනාට භාවනා කරගන්න ඉඩ සලස්වා ගන්නටයි සීලය කියන එක තියෙන්නේ. එතකොට අපි සිල්වත් උනේ මේ දිට්ඨිංච අනුපගම්ම කියනකොට මේ දර්ශනේ ඔක්කොම එනවා යාට. මේ ඇත්ත ඇති හැටි දකිනවා කියලා කියන්නේ අහුත්වා සම්භූතං හොත්වාන භවිස්සති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා. තව පැත්තෙන්ගත යං කිංචි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම සියල්ල හේතු නැති වෙනව නැති වෙනවා කියලා පේන්න ඕනේ කුමක් අරහද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හරහා හැම අරමුණක්. ඒක පේන්න නම් හිත සමාධි වෙන්න ඕනේ හිත සමාධි වෙන්න නම් සීලයක් තියෙන්න ඕනේ කියලා තැන දක්වාම දන්නවා මේ සිල්වත් වෙන කෙනා. මම සිල් ගන්නෙ ඇයි? මේ සිල් ගත්තාම හිත සමාධි කරගන්න පහසුයි. හිත සමාධි කරගත්තාම මේ දර්ශනය දකින්න පුළුවන්. දර්ශනය දැක්කොත් මොකද වෙන්නේ? මේ විදිහට දැක්කහම මොකද වෙන්නේ? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දැක්කහම මොකද වෙන්නේ? ලෝකෙ කිසි දෙයක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. කෙලෙසුන්ගෙන් මිදෙනවා. ආශ්‍රයන්ගෙන් මිදෙනවා. මිදුනහා මිදුනා කියන නුවණ එනවා. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන මේ ධර්මතා පහගෙන දැනගෙන තියෙන්න ඕනේ. අන්නේ උබඳු කෙනෙකුට පුළුවන් මේ අරමුණේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න. එතකොට සම්මා දිට්ඨිය නිසා ඇතිවෙන්න ඕන එක අනිමිත්ත බව. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි බලන් හිත තැබුවාම නිර්මාණය වෙලා තියෙන අනිමිත්ත බව. නෑ හැම වෙලාවෙම. ඒකයි අකෝප අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒ චේතෝ විමුක්තිය කෝප්‍ය නෑ. හොඳට බලන්න දැන් අපි මෙහෙම නිකන් කියමු දැන් තිරසංගත සතෙක් දිහා බැලුවොත් නිර්ගුව තියෙන කාන්තාරේ මැද්දේ තිරසංගත සතෙක් ඉන්නවා කියන්නකො. ඇහෙන් මෙහෙම බලනකොට මිරිඟු තියෙන තැනක ජලය වගේ පේනවනේ එයාට. නමුත් එයා ඒ ඇත්ත දන්නේ නැත්නම් ඉදිරියෙන් පේන්නේ කියලා හිතාගෙන ඉන්නේ දැන්. දැන් පේන දේ තියෙනවා කියලා හිතාගෙන ද නැගෙනහිර පැත්ත දිහා බලාගෙන හිටිය කියන්නකො. එහෙමම හැරෙනවා උතුරු පැත්තට. දැන් මෙහි දැකපු වතුරවල තියාගෙනයි මේ පැත්තට හැරුණේ. දැන් උතුරු පැත්ත බලාගෙන ඉන්නකොට එතනද මිරිඟුව නිසා ජලය වගේ Tamanට පේන්නේ. නමුත් ඒක දන්න නිසා පේන දේ තියෙනවා කියලා එයා හිතාගෙන ඉන්නේ. ඊට දකුණු පැත්තට හැරෙනකොට දැන් අර දෙපැත්තේ වතුර වලවල් දෙකක් තියෙද්දි මෙහාට හැරිලා තියෙනවා. හොඳට බලන්න මේක තියෙනවද කියලා. දැන් එහෙදිත් මිරිඟුව නිසා ජලය වගේ යාට පේනකොට නමුත් එයා ඒක දන්නේ පේන දේ තියෙනවා කියලායි බලාගෙන ඉන්නේ. ඊට පස්සේ නැගෙනහිර පැත්තට හැරෙන්නේ අර තුන් පැත්තෙන් වතුර වලක් තියෙනවා. දැන් ඒ පැත්තේ බලාගෙන ඉන්නේ නිරුංගු නිසා ජලය වගේ පේනකොට පේන දේ තියෙනවා කියලා. දැන් හත් මෙයා මැද ඉඳි හතර පැත්තෙම වතුර වලක් මැද්ද ඉඳි. ඉන්නවද නැද්ද? හොඳට තනියම හිතලා බලන්න. දැන් මෙයාගේ ලෝකේ ශුන්‍යද හිස්ද වතුර වලින්. තේරෙනවද මං කියපේ හොඳට හිතන්න ඕනේ. දැන් හැම වෙලාවෙම බාහිර මිරිඟු නිසා ජලය වගේ Tamanටයි පේන්නේ. නමුත් Tamanට පේන්නේ කියලා දන්නේ නැතුව බාහිර තියෙන්නේ කියලාම හිතාගෙන නම් ඉන්නේ. අනිත් පැත්තට යනකොට දැන් මෙහි වතුර තියෙනවා කියලා හිතාගෙන අනිත් පැත්ත බලන්න වෙන්නේ. බලනකොට තියෙනවා කියන එකෙන් ඉන්නේ. එහෙදිත් ඔය මෝඩකම වෙනවනම්. ඊගව තැනට යනකොට මේ දෙකම තියෙනවා කියන මට්ටම හිටිනවනේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව නිසා සංඛාරය රැස් වෙනවා මේ හිත. අන්තිමට ගත්තාම වතුර වලක් මැද්දේ ඉන්නේ. තේරෙනව නේද? එතකොට ඔන්න ওই සිද්ධිය දැන් අපිට වෙලා තියෙන්නේ. මේ පැත්ත බලනකොට මේ ආයතන ටික නිසාම අපිට පේනවා. නමුත් මිරිඟුව තිබුණු තැනක වගේ සුද්‍රාෂ්ටකයේ තියෙන තැනක මේ ඇහෙන් බලනකොට අපිට පේනවා කියලා අපි දන්නේ නැතිකම නිසා මේ තියෙන දෙයක්ම බලාගෙන ඉන්නකොට අපි අනිත් පැත්ත හැරෙන්නේ මේ පැත්ත තියනවා කියලා හිතාගෙනයි. දැන් ඒ පැත්තේ සුද්‍රාෂ්ටක තියෙන තැන මේ ඇහෙන් බලනකොට ආයතන ටිකට අපිට ලෝකෙ මැවිලා පේනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ ඒක ඇත්ත නොදන්න නිසා තියෙන දේ දකින්නවා කියලා. ඊගාට දෙවෙනි පැත්ත අපි බලනකොට මේ දෙපැත්තම අපිට තියෙනවා. අන්තිමට හතර පැත්තක්ම තියෙන මිනිස්සු ගොඩාක් මැද්දේ අපි මේ දැන් ඉන්නේ හැමදාම. දැන් අපිට කියන්නේ ශුන්‍යයි කියලා ලෝකේ. අනිමිත්තයි කියලා අපිට කියන්නේ නේද? අප්‍රණිදී කියලා කියන්නේ මට ප්‍රාර්ථනා තියෙනවා අර වතුර වලට උණ තියන්න පුළුවන් අර සතාට වතුර වලේ නිමිති තියෙනවා මේ ඒකට ශුන්‍යයි කියන්න බෑ නිමිති නෑ කියන්න බෑ හැමතැනම නිමිති තියෙනවා එයාට. තියෙනවනේ. ඊට පස්සේ අපිටත් එහෙමයි හැමතැනම නිමිති තියෙනවා. දැකපු දේවල්, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩ, මිල මුදල් ඕක කොච්චර තියනවද? නිමිති තියනවා, ප්‍රාර්ථනා තියනවා. සම්දි කියන්නේ. එතකොට අසුඤ්ඤයි අපේ ලෝකේ. ඕන තරම් හිස් නැහැ. දැන් ඔය මිරිඟුවේදී පළවෙනි තැන මෙහෙම බලනකොට ජලය වගේ පේනකොට මිරිඟුව තියෙන තැනක ජලය වගේ අපිටයි පේන්නේ කියලා දැන් දන්නවා. කියන්නකො. දෙවෙනි පැත්තට හැරෙනකොට දැන් අපිට නෙපුණු ජලය වගේ ඒක දැන් නැහැ කියලා අපිට ඉබේමයි තේරෙන්නේ. දැන් ඊගා පැත්තට හැරෙනකොට නිරුංගු නිසා අපිටයි පේන්නේ. ඔන්න එතනත් අපිටයි පේන්නේ. අනිත් පැත්ත බලනකොට අන්තිමට නැගෙනහිර පැත්ත බලාගෙන ඉන්නකොට මිරිඟුව නිසා ජලය වගේ අපිට පේන්නේ. හතර පැත්තේම ජලය කියන නිමිත්තෙන් අනිමිත්තයි අපි දැන්. හතර පැත්තේම ජලය කියන ධර්මතාවයෙන් ශුන්‍යයි අපි. නමුත් චිත්තජයසික නිසා උපන්න එකම නිමිත්තක් විතරක් පේනවා අපිට. දැන් මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා කියලා නුවණ යෙදිච්ච එක ස්කන්ධ ටිකක පිහිටලා අනිත් හැම ධර්මතාවයෙන්ම ශුන්‍යව ඉන්න පුළුවන් නේද අපිට? ඒ වගේම අපි දැක්කොත් ආයතන ටික නිසා ලෝකයේ මේ උපදිනවා කියලා. එළඹ සිටපු දවසට අනිත් හැම ධර්මතාවයන්ගෙන්ම ශුන්‍යයි දැන්. හිස් බවක් තියෙන ශුන්‍යතාවයක්. මේ එක්ම අරමුණේ අශුන්‍යතාවයක් තියෙනවා. ඒකෙද ආයතන ටිකට ලෝකේ Taman තුල ඉපදිලා කියලා බාහිරින් මිදිලා ඉන්නවා. ඔන්න ওই වගේ තැනකට ආවොත් විතරක් බද්ධය කරත්ත කියලා කියනවා. එකලාව හැතිරෙනවා කියලා. අපි මේ 1000ක් එක්ක හිටියත් ඉන්නේ තනියම එතකොට. නමුත් ලෝකෙ තුල ගත්තාම තනියම හිටියත් ඉන්නේ 1000ක් එක්ක අපි. ලෝකෙ තුල අපි හිතාගෙන තනියම ඉන්නේ කියලා නෑ අපි 1000ක් විතර එක්ක ඉන්නේ. මේ දේව අපි කැලේ හිටියද අම්මලා ඉන්නවා තාත්තලා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියෙනවා ඔය අය ඉන්නවා කියලා නේද ඉන්නේ. තනියම හිටියත් ඉන්නේ 1000ක් එක්ක. මේ වගේ අරමුණකට හිත තියලා දර්ශනයකට හිත තියලා බලු 1000ක් එක්ක ඉන්නවා කිව්වොත් ඉන්නේ තනියම. එයා දන්නවා මේ ඔක්කොම ආයතනයට මැවිච්ච දෙයක් කියලා. එතකොට ඔන්න ඔය වගේ ඉස්සෙල්ල දර්ශනය දකින්න ඕනේ කිසිම වෙලාවක තමන්ගෙන් පරිබාහිරට හිත තියන්න හිත අහුවෙන්න දෙන්න එපා. කර්මයන්ගේ ලක්ෂණය තමයි හොඳට බලන්න කර්ම රැස් වෙන ලක්ෂණය බලන්න හැම වෙලාවෙම රූපයක් පේනවනම් සද්දයක් ඇහෙනවනම් ගඳ සුවඳක් දැනෙනවනම් Tamanට බාහිර අරමුණක් අහු වෙන බවක තියෙනවනම් දකින්ද මේ නිමිති කියලා මේ කර්ම කියලා නැවත උපදින්න තියෙන හේතු ටික කියලා දකින්න. බාහිරය නිසා Tamanට පේන්නේ කියන මට්ටමක ඒ කියන්නේ සිහි නුවණ Taman තුල තියාගෙන නම් ඉන්නේ. Taman තුල තියාගෙන නම් ඉන්නේ. එහෙ නිසා මෙහාට එන්න පුළුවන්, මෙහෙන් එහාට යන්න බෑ. මේ විදිහට පේනෙන බව, ඇහෙන බව, දැනෙන බව Tamanට ලැබෙනවා. Taman තුල හටගෙන නිරුද්ධ වෙනවා කියන ලක්ෂණයක ඉන්නකොට බාහිර නිමිති අතහැරෙනවා. මෙන්න මේක තමයි කර්මය අතහැරීමේ ලක්ෂණය. ඔන්න ඔය වගේ ඉස්සල දර්ශනය කියන එක දැනගන්න ඕනේ. ඔන්න ඔය දර්ශනයට තව උපමා එක්ක තව ගොඩාක් කරුණු තියෙනවා මම ඒක මතක් කරන්න. මුලින්ම තේරුම් කරගන්න ඕනේ දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සහ වස්ස දස්සන තයසු ධම්මා ජහිතා භවಂತಿ. ඒ දර්ශනයත් හා සමගම ධර්මතා තුනක් දුරු වෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට මෙන්න මේ දර්ශනය කියන එක බුද්ධහාම පෙන්වන්නේ එච්චරට ගැඹුරුයි. එතකොට මේ දර්ශනය කියන්නේ මොකක්ද? ඒකට හේතු තව නොයේක් පැති දින මම ඒවෙන් ඔක්කොගෙම එක එක එක එක පැති වලින් කියන්නම්. මෙන්න මේ ඉස්සර දර්ශන කුසල වෙන්න. දර්ශනය කියන එක දැනගන්න. තාම දකින්න බෑ දැනගන්න. දැනගත්තට පස්සේ ඔගොල්ලෝ අහලා සෝතාපට්ටි අංග කියලානේ අංග හතරක් තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ ඒ ටිකෙන් හම්බ වෙනවා අපිට දර්ශනය අහගන්න. ඊට පස්සේ ධර්මානුධර්ම ප්‍රතිපatti යෝනිසෝ මනසිකාරයකින් දෙකට තමයි සීලයක පිටලා හිත වඩනවා කියන එකට තමයි ධර්මානුධර්ම ප්‍රතිපatti කියන්නේ. සීලයක පිටලා හිත වඩමින් අහගත්ත විදිහට හිතනවා තමයි. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය. අන්න එතකොට Tamanටත් මේ කාරණාව පේනවා. තේරුණාම කියනවා සෝතාපන්නයි. දර්ශන සම්පන්නයි, ditthi සම්පන්නයි කියලා. ওই ditthියේ ඇති වෙන්න ওই අංග හතර එකතු වෙන්න ඕනේ. ඒ අංග හතරේ මුල් දෙක තමයි මොකද්ද? කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය. අපි කියමු දැන් කල්යාණ මිත්‍ර ඇසුර මේ දර්ශනය අහගන්න හම්බ වුණා. අහගත්ත කියලා පේන්නේ ඊට පස්සේ සීලයක පිළිලා ඊට පස්සේ තමයි මේ සීලය ඕනේ. ඊට පස්සේ තමයි සමාධිය ඕනේ. සීලයක පිළිතුරු සමාධි වඩවල නුවණින් හිතනවා. ඒකයි ධර්මාංගම ප්‍රතිපති යෝනිසෝමනසිකාරය. ඔන්න ඔහොම සීලේක පිළිතලා චිත්ත සමාධියක් ඇති කර ගනිමින් මේ අහකට දර්ශනය ටික ටික හිතනකොට කිසිම සැකයක් නැතුව Tamanටත් පේන මේක මොනතරම් ඇත්තද කියලා. දැන් අපිට අද කිව්වට මොන විදිහටවත් විශ්වාස කරන්න බෑනේ. මේ පේන දේ තියෙනවා තියෙන එක පේනවා නෙමෙයි පේන බව අපිට මේ ඇහැ නිසා අපිටයි පේන්නේ කියලා කිව්වට ඒක පේනවද? අද ගන්න විශ්වාසයෙන් විතරයි. තමත් ওই විශ්වාසය තුළ කෙසේද කෙසේ කොහොම වෙන්න පුළුවන්ද කියන අවිශ්වාසයමයි වැඩි. ඉතින් හිත සීලයක පිළිපලා හිත වඩවඩ තමුණුත් හිතන්න හිතන්නයි මේ කාරණාව ප්‍රකට වෙන්නේ. එතකොට කිසියම් සැකයක් නැතුව තියෙන ලෝකයක් නෙමෙයි පංච උපාදානස්කන්ධ ලෝකයක්. ලෝකය කියන එක මේ ස්කන්ධ පංචකයකට උපන්න එක කියන නුවණ එනවා. පංච උපාදානස්කන්ධය කියනකොට බාහිරේ බලන්න එපා. එහි රූපය හතර ස්කන්ධයක් නෙමෙයි තියෙන්නේ. තම පංච උපාදානස්කන්ධ ලෝකය කියනකොට තමන් තුල උපදින මට්ටම තියෙන්නේ. ඒ රූපය මුල් කරගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තුල ලෝකයේ ඇතිවෙච්ච හැටියටයි පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. අපි අද දකින්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ බාහිරින් දකින්නට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම බාහිරින් දකිනවා. නමුත් ස්කන්ධ පහ බාහිරින්ද තියෙන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධ ලෝකයේ කියන එක දකින්නේ තමන් තුළින්. නේද? එතකොට මේ සීලය කියන එක ඕනේ වෙන්නේ මෙන්න මේ අන්ත දෙක අතරලා දර්ශනකින් යුක්ත කෙනා සිල්වත් වුණොත්. එතකොට එයා සිල්වත් වෙන්නේ ඇයි? සිල් ගත්තාම සිල් ගත්තේ මොකක් සඳහාද කියන කාරණාව දන්නවා. සිල් ගත්තේ හිත සමාධි කරන්න. ඇයි හිත සමාධි කරන්න? මෙන්න මේ ඇත්ත දකින්න. ඇයි මේ ඇත්ත දකින්නේ? මෙන්න මෙහෙම දැකපු දවසට මේ එක අරමුණකවත් ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ රැවටෙන්නේ නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහ නැහැ. ආශ්‍රව නැහැ. කෙලෙස් නැහැ. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයන්ගෙන් මිදෙනවා. මේ ජරා මරණයන්ගෙන් මිදෙන්න පුළුවන් කියලා විමුක්තිය දන්නවා. මේ දුකෙන් මිදෙන්න පුළුවන් මේ වගේ ඇත්තක් දකින්න කෙනාටයි මේ ඇත්ත දකින්න පුළුවන් හිත සමාධි වෙන කෙනාටයි හිත සමාධි කරන්න පුළුවන් සිල්වත් වෙන කෙනාටයි කියලා මේ දර්ශන එකටම ජරා මරණයන්ගෙන් මිදීම දක්වාම හැපිලා පවතිනවා. ඔන්න ඔය ටික දැනගෙන ඉවර වෙලා භාවනා කරන්න ඕනේ අපි සිල් රකින්න ඕනේ. තව සිල් රකින්න එක ගැනත් සීලයේ ප්‍රභේද ගැනත් තියෙනවා කියලා දෙන්නම්. මම එහා මාත් විවේකයක් දෙන්නේ කිව්වා. එහෙනම් මේ ගිලම්පස එහෙම වළඳන්න ඕනේ නම් එහා මාත් පොඩ්ඩක් සංකරන්න කිව්වා. දැන් අපි ටිකක් වෙලා නතර කරමු. ඔය මම මුලින් මතක් කරපු ටික අපහැදිලි නම් මම වෙන පරයයකින් වෙන ක්‍රමයකට වෙන න්‍යායකින් ඕකම අපව මතක් කරන්නම් දර්ශනයේ ඉඳලා මේ ටිකට එන හැටි. දර්ශනය ගැන. මම භාවනා කරනකොට මම හිතුවා සාමාන්‍ය කෙනෙක් කරන්නේ හුස්ම බලන්නවත් නැතුව හිතවිලි බලන්නේ නැතුව මම නිකන් මගේ අත් දෙක මුලට ඒක නිකන් බලන්න හිටියා. ඒකට මට දැනුණා මෙහෙම නෙමෙයි කියන්නේ. ඒ මගේ පර්ෆෙක්ෂන් එක හැටියට මම හිත මගේ මගලවසන හැටි ඒක එක පැත්තෙන් අත යනවා. ඉන්සයිට් එක මම භාගයක්වත් බලාගෙන ඉන්නේ. ඒක එක්තරා මට ඒකට තේරෙන්නේ ඒ වගේම රැස්වාරේ මහන්සිය බණ කියනකොටත් මට ඉන්නද වැලි මවුන්ටන් එකක් වගේ ඉතිසක ඇහෙන් දැක්කා අල්ලකට චුට්ටයි ඉතින් අපි අපේ 10 second touch touch 10 second එකට ඇටැච් නැත්නම් ඒකත් නෑ. ඒකට රෝප් එකක් ඒ දනුවා අපි අර රවට් එක දිහා අපි හිතාගෙන ඉන්නේ ඒක ජරාවයි මේක සුනුයි අමිතල බලනකොට ඒවත් එලමන්ට් එක නේද කාහෙන් මනිතේට රෝප් එකක් හදන්නේ වතුරෙන් කරලම ඒක හදන්නේ ඒක බලනකොට ඒක කඩ කඩ යනකොට ඒවත් ධාතු බලනකොට මොකද නැති එහෙම මනිත අල්ලන්න බැරි කමක් නැහැ එහෙමයි. පුද්ගල භාවයෙන් අපිට අල්ලන්න බැරි බව වෙන්න පුළුවන්. නමුත් අපි එක දෙයක් හොඳට බලන්න ඕනේ. ඇති වෙච්ච දෙයක නැති බව බැලීම නිවර නෙමෙයි. දැන් ඔය වැලි ගොඩ හරි කඩලා කඩලා නැත්තම් ඕනම දෙයක නැති බව අපිට දකින්න පුළුවන් නම් ඇති වෙච්ච දේ නැති වෙන බව බැලුවීම විමුක්තිය නම් ඇති වෙච්ච දේ නැතිවීම නිවන නම් අමුතුවෙන් භවනා කරන්න ඕනේ අපි ඔක්කොමලා කව ඉබේම නිවන් දකිනවා. ඇයි? මේ ඇහැ කන දිව නාසය ශරීරය මේවා ඉතුරු නැතුවම නැති වෙනවනේ. එතකොට ඇති වෙච්ච දේ නැතිවීම බලලා බලපු එක නිවන් දකිනවනම් මරණයෙන් පස්සේ බලන්නවත් බලනවා කියන තැනවත් රළු නැහැ වෙනවම ඉබේම. ඉබේම නිවන. දැන් අපි වැලි ගොඩක් හරි නැතිනම් මගේ අතපය හරි නැත්නම් ඕනම දෙයක් කඩලා කඩලා මෙහෙම දෙයක් නැහැ කියලා බලනකොට ඇති වෙච්ච දේ බලලා බලලා බලලා නැතිවීම බලනකොට ඒක විමුක්තිය වුණා නම් මම කියන දේ බලන්න තාම ඒ තුල බලන්න පුද්ගල භාවය ඉන්නවා. නමුත් මරණාසන්න මොහොතේදී පුද්ගල භාවයක් නැතුව ඉබේම වෙනවා. එතකොට ඉබේම නිවන් දකින්න නමුත් ඇති වෙච්ච දෙයක නැතිවීම බැලීම නිවන නෙමෙයි. ඇති වෙච්ච දෙයක නැතිවීම සහ ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතා දෙකක් තියෙනවා. මොන උතරයි හොඳට වෙනස තේරුම් කරගන්න ඕනේ. ගහක් ගන්න. ওই ගහ අරගෙන දැන් ගහ හටගත් එක. කෑලි කෑලි කපනවා කපලා හොඳට කුඩු කරනවා වංගෙඩියක දාලා කොටනවා පෙනේරයක් අරගෙන පෙළනවා ඕන එකක් පුච්චනවා අලු ටිකක් පිඹල හරිනවා නෑ දැන් ගහ කියලා ඇලෙන්න ගැටෙන්න දෙයක් නෑ ඇති වෙච්ච දෙයක නැති බව බැලුවා නමුත් මේ නිවන නම් දැන් අපි ඔක්කොම නිවන් දැකලා නැද්ද? නිවන් දැකලා. එහෙ එහෙම බැලුවා කියලා මෙහෙට මොකද උනේ කියලා බලන්න. අපි පික්චර් එකක් නම් බලන්නේ. ඇති වෙච්ච දේ නැති බව බැලුවා කියලා ඇති වෙන බව නැති වෙලා නැහැ. තව ගහක් ඇති වෙනවා කියලා ඇති වෙන්න පුළුවන් හේතුව මෙහෙ නැති වෙලා නැද්ද? තියෙනවා. එතකොට අපි අර උපමාවෙම ගත්තොත් ඇති වෙච්ච දේ නැති වුණා කියලා ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැත්නම් තව ගහක් ඇති. ආයෙත් ඒක කපල කපල කපල කපල බලනවා. කැපුවට ආයෙත් ගහ ඇති වෙන්න තියෙන හේතුව නැති වෙලා නැත්තම් ආයෙත් හැදී. හැම වෙලාවෙම ඇති වෙච්ච එක නැති කලාට ඇති වෙන බව නැති වෙලා නැත්තම් ආයෙත් හට ගන්න ඕනේ මම ගහ කියන එක නැති කරන්න ඕනෙත් නැහැ ඇති වෙච්ච එක නැති කරන්න ඕනේ ඇති වෙන හේතුව නැති කළොත් ඒක රාගෙන් දෝෂ හේතු හදාගන්න. එතකොට රාග දේශ මොහ කියනකොට අපි දත යුතුයි අපි දන්නා වූ මට්ටම තුල හරියන්නේ නැහැ. ඒ කියන්නේ අද දන්න මට්ටමේදී රාග දේශ මොහ නැති කරන්න පුළුවන්. හොඳයි දෙවියෙක් වුණාම ඇති වෙන රාගය ඇති වෙලත් නැත්තම් කොහොමද නැති කරන්නේ? දැන් මේ කයට තණ්හාව නැතුව ඉන්නේ. ඊට පස්සේ දෙවියෙක්ගේ මට්ටමේ කායට තියෙන තණ්හාව කොහොමද විදර්ශනා කරන්නේ? දන්නේ නැහැ. බ්‍රහ්මයේ මට්ටමේ ශරීරයක් ඇති වුණොත් ඇති වෙන තණ්හාව කොහොමද විදර්ශනා කරන්නේ? අනිච්ච. මම හිතන්නේ මිනිසෙක් වෙච්ච මට්ටමේ අනිච්චාවෙන් බලලා බ්‍රහ්මයේ මට්ටමේ කෙලෙස් නැති කරන්න පුළුවන්ද? දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනයේට කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම එකවර අතහැරෙනවා. අද අපි විදර්ශනා කරන්නේ මනුස්ස මට්ටමට හම්බ වෙන දේක විතරක් නම් කෙලස් ගෙවෙන්නේ මනුස්ස මට්ටමේ හම්බ වෙන දේක විතරයි. ඒ කියන්නේ උදාහරණයක් ඇදියද මේ ඇහැට මට පේන්නේ මේ වගේ කයකන. දැන් මේ මනුස්ස මට්ටමේ මේ වගේ කය අනිත්‍ය බැලුවාම මට නැති වෙන්නේ මනුස්ස මට්ටමේ කෙලෙසි විතරයි. බ්‍රහ්මික මට්ටමේ කයක් හම්බුනහම තණ්හාව ඇති වෙන එක තාම නැති වෙලා නැහැ. මොකද මේකේ ධර්මතාවයක් තියෙනවා සංඥා සමාපatti සහ නිරෝධ සමාපatti කියලා ක්‍රම දෙකක් තියෙනවා. ලෝකෙ තුල තියෙන්නේ සංඥා සමාපatti වශයෙන්. මේ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඒ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඒ මට්ටමේ කෙලෙස් අතහැරනකොට ඊගාව මට්ටම් ප්‍රකට වෙනවා. ඔකට සංඥා සමාපatti වශයෙන් වෙන ලෝකේ යන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. නිරෝධ සමාපatti කියන්නේ එහෙම නෙමෙයි. නිරෝධ සමාපatti කියන්නේ මේ මට්ටමට අතහරින්නේ මම තව මට්ටමකට හිත තියලා නෙමෙයි. කෙලින්ම දර්ශනයකට හිත තියලා. අන්න ඕකම මම මේ නැවත නැවත නැවත නැවත කියන්නේ මට කමක් නැහැ. හරි ක්‍රමයේ අහු වුණොත් හරි ක්‍රමයට කරනවා නම් හරිමයි. මම කියන්නේ මොනවා හරි ක්‍රමයකදී අපිට ගෙවෙන්නේ නැත්තම් ඒ ටික ගෙවෙන්නේ නැමනේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලුත පැටව දාපු බුරුලේ කිරි තියෙන දෙනකගේ අඟෙන් දෙව්වට කිරි ලැබෙන්නේ නැහැ. ඕනේ ඕනේ කියලා දෙව්වොත් එපා එපා කියලා දෙව්වොත් ලැබෙනවද? අලුත පැටව දාපු බුරුලේ කිරි තියෙන දෙනක් ගාවට ගිහිල්ලා එපා එපා කියලා දෙව්වොත් ලැබෙනවා. ඕනේ ඕනේ කියලා දෙව්වොත් ලැබෙනවා. කිරියෙන්න සුදුසු නිසා. ඉතින් නිවන් දකින්න ඕනේ මේක නිවන් මාර්ගමයි කියලා හිතාගෙන අපි කළොත් ඒ මාර්ගයේ ඒ ක්‍රමයට නිවෙන්නේ නැත්තම් නිවෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් අනේ මාව නම් නිවන් දකින්න එපා නිවන් දකින්න එපා කියලා වචන කිව්වොත් ඒ ක්‍රමයට නිවෙනව නම් නිවෙනවමයි. ඒ නිසා මම මතක් කරන්නේ හැම වෙලාවෙම මේ දර්ශනය කියන එක ලෝකේ Tamanට තමන් තුළම ලෝකයේ උපද නිරුද්ධ වෙනවා කියන දර්ශනයකට එන්න අමුතුවෙන් කඩ කඩා බලන්නවත්. කුඩු කර කර බලන්නවත්. මොකද මේ හඳුනා ගන්න සිද්ධියක් තියෙන්නේ. බාහිර ආයතනයන්ට නැඹුරු නොවි බාහිරද උපකාරයෙන් තමන් තුළ උපද නිරුද්ධ වෙන දර්ශනයක් තියෙන්නේ. අපි අහකට පොළොව වගේ ඉන්නේ. මෙහි තමන් තුළ උපද නිරුද්ධ වෙන සිද්ධියකට බාහිරයට නැඹුරු වෙලා මේ ඉන්නේ. මේ ඉන්න ක්‍රමයේ වැරදි කියලා කියන්නේ. ඔය වැරද්ද හදාගන්න නැතුව මේ බාහිරයට වෙලා ඉඳගෙන මොන විදියට හිතුවත් අනිත්‍යයි කියලා හිතුවත් ඇතිවෙච්ච දේ නැති වෙනවා කියලා හිතුවත් කෑලි කෑලි කැඩුවත් කුඩු කෙරුවත් මොකද ඊට පස්සේ කොච්චර සිවුම්ද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම නිමිත්තන්ගෙන්ම අනිමිත්ත කිසිම නිමිත්තක් නැති තැනකට ආවෝ ඊට පස්සේ අනිමිත්ත බව නිමිත්තක් කියනවා දැන් අනිමිත්ත කියලා නිමිත්තක් නැද්ද එතකොට? කිසිම නිමිති නැහැ. ඊට පස්සේ පෙන්වන හැම රූපයක්ම කිසිම දෙයක් නැති ශුන්්‍යතාවයක් තියෙනවා. ශුන්‍යයි හිස්. දැන් එයාව ශුන්්‍යතාවයෙන් අශුන්‍යයි කියනවා. දැන් ශුන්්‍යතාවය තියෙනවා. ඒකෙන් අශුන්‍යයි දැන් කියනවා. ඒ ශුන්්‍යතාවය ඇති ප්‍රතිසන්දියට යන්න කියනවා. ඉතින් නමුත් අපි හිතන්නේ කිසිම නිමිත්තක් නැති ශුන්්‍යතාවයකට ගියොත් හරි. කිසිම නිමිත්තක් නැති අනිමිත්ත බවක් තිබුණොත් හරි කියලා. හොඳට මතක තියාගන්න ඔය අනිත්‍ය බව අනිමිත්ත බව කියන්නේ නිමිත්ත. දැන් මේ මුකුත්ම නැති සම්පූර්ණ හිස් බව කුගලන්ට වටපිටාව වහුනොත් මොකද වෙන්නේ? නත්ති කිංචි කියන අරූපී බ්‍රහ්ම ලෝකෙට ඒ නිසාමයි මම කියන්නේ මේ හැම වෙලාවෙම මේ බාහිරින් යන්න තැනක් නැහැ. බාහිර ලෝකෙට ගිහිල්ලා මොන විදිහකටවත් යන්න බෑ. මොකද එහෙන් යන්න හදද්දි මෙහි පුද්ගලයා ඉතුරු වෙන්නේ ඉබේමයි. අපි අපේ හෙවණැල්ලාව පා ගන්න හදනවා වගේ වැඩක් ඔය. යම් වෙලාවක අපිට කරන්න තියෙන එකම උපායයි මේ పూర్ව කර්මයට හටගත්ත මේ බඹයක් පමණ ශරීරයට නැඹුරු වෙලා මේ තුල ජීවත් වෙන්න ඕනේ මෙහි පරිහරණය කරද්දී සිහිනුවන මෙහාට තියාගෙන ජීවත් වෙන මෙහි අල්ලන්නේ නැතුව මෙතන තියෙන අවශ්‍ය ටික හිඳනකොට මේකත් අතහැරෙනවා කල්ැතුමා අපි බහැර ආයතනේ අතහැරලා තියෙන්නේ. බහැර ආයතනය අතහැරලා මෙහෙට සිහි නුවණ නැතුව ජීවත් වෙනවා මෙහි බැලුවට මෙහි ඉන්නේ මෙහි අහු වෙලා නැහැ කිසිම දෙයක් උපාදාන කරගෙන නැතුව ඉන්නවා මෙහි මෙහෙට තියෙනවා මේ තියෙන ටිකත් අතහැරනවා කල් ඇතුව මෙහි අහු වෙලා නැහැ පහනක් නුණා වගේ නෙවෙනවා දැන් අද අපි ඉන්නේ මෙහි හිතියට මෙහි අල්ලගෙන ඉන්නේ මෙහි අතහැරනකොට මේ වෙයි ඉන්නේ අපි ඒකයි මේ කියන්නේ දැන් අපි හැම වෙලෙම මෙහි ප්‍රතිසන්දි වශයෙන් ආපු විඥානයේ රූපයක් බලාගෙන ඉන්නේ. ඉතින් මේ විඥානය මෙතන අතහැරෙනකොට කෙලින්ම ප්‍රතිසන්දි එතන. එක්ක සද්දයක් අහගෙන ඉන්නේ. ගඳ සුවඳක් බලමින් ඉන්නේ. බාහිර ආයතනේ එල්ලිලා ඉන්නේ අපි මේ. මෙහි අපි මොකක් හරි අල්ලගෙන ඉන්නකොට ඉන්න අත්ත කැපුවොත් ඉන්න හිටගෙන ඉන්න එක කැපුවොත් අපි එල්ලිලා ඉන්නේ ඒකේ. ඒ වගේ මෙහෙම රූපේ බලාගෙන ඉන්නකොට මෙහෙ අතහැරුණොත් මෙහෙ ඉන්නේ. නමුත් උපාය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහි පරිහරණය කරහට මෙහි ඉන්නේ අපි. සිහිය නුවණ තමන් තුලට තියාගෙන ඉන්නේ. ඒකයි මේ විදර්ශන මේ දර්ශනයෙන් කරන්නේ මේක. එතකොට මෙහි අතහරිනකොට මෙහි අහුවෙලා නැහැ. තියෙන ටිකත් අතහැරෙනවා කියනම් පුරාණ. පුරාණ ටිකත් අතහැරනවා නවන්නත් සම්භවං අලුතෙන් භවයකුත් නැහැ. එතකොට විරත් චිත්තායතකේ භාවස්මි නැවත භවයක නොයලුණු සිතින් අහුවෙලා නැහැ නැවත තන නිබ්බන්ති දීර යතයන් පුදීපෝ ඒ දීරයන් වහන්සේ නිවෙනවා පහනක් ඉන්නවා වගේ අපි තව කරුණු තියෙනවා කතා කරමු එහෙනම් ගිලම්පත ටික බලන්නලා මේ මේකයි දැන් ඔය කියන දේවල් විනෝද නැද්ද කියලා ඔයගොල්ලෝ සාහිත්‍යකෝ හිතන්න හොඳට මේ මේ මම මේ ලොකු අර්ථයක් දක්වලා කියන එක කියන්නේ මේ අපරාධය අපිට එක්ක මේ කාම ලෝකේ ඉන්න ටිකටත් ඒ අරමුණු විඳින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. නිවන් දකින්න තවස් අරමුණ. ඇයි දැන් කෙරෙන්නේ නැති එකක් කරන්න ඇවිල්ලා අපරාධේ ඒකත් අහක අඩුම ගානේ ටීවී එකක් බලන්න තියෙන අවස්ථාවක් මතකයි. එක්ක ටීවී එකක් බලන්න එහෙම නැත්නම් ආපු එක හරියටම කරන්න. නෑ අනිවාර්ය මේ ජීවිතේ Tamanට මේක ටික දුරක් යනකොට කිසි සැකයක් නැතුව Tamanටමයි පේන්නේ. දැන් අර අර බුදුරජාණන්සේ දේශනා කරව අර න්‍යාය බලන්ඩ ඔක්කෝ නිමිති අතහැරලා ඇතිවෙච්ච අනිමිත්ත බව කිසිම නිමිත්තක් නැති තැන බලන්ඩ දැන් අනිමිත්ත බව නිමිත්තක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ. එතකොට අනිත් ඒවා ගැන කවර කතාවද? හැම කිසිම අරමුණක් නැති සම්පූර්ණ ශුන්්‍යතාවයක්. දැන් ශුන්්‍යතාවයෙන් අශුන්‍යයි. දැන් අපි ඊට පස්සේ ඔක්කොම අතහැරලා ශුන්්‍යතාවයකට ශුන්්‍යතාවයෙන් මිදෙන්න කොහොමද? ඒ ශුන්්‍යතාවයෙන් මිදෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. නමුත් ඉතින් මේ ක්‍රමයකට ගියහම මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි දැන් අනිමිත්ත බව, ශුන්්‍යත බව මේ ශාසනයෙන් බැහැරක් තියෙනවා. අනිමිත්ත සමාධිය මේ ශාසනයෙන් බැහැර ඕන තරම් තියෙනවා. ශුන්්‍යත සමාධිය මේ ශාසනයෙන් බැහැර ඕන තරම් තියෙනවා. ඒකයි කොහොම හරි අනිමිත්ත බව පිළිගන්නේ නැහැ. කොහොම හරි ශුන්්‍යත බවක් හරියන්නේ නැහැ. අපි ඒව ගැන කතා කරලා දෙන්නම්කෝ අද දවසේම ගිලම්පස ටික අරන්දලා එන්න.